මීට අවුරුදු 2594 කුත් මාස 9ක 30 දී ගෝමුලාරාම ඇඩේ දෙගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. 45 අවුරුද්දක් මුළුල්ලෙහි දසදහසක් ලෝක ධාතු වාසී දෙව්බමුන්ට පවා මඟඵල නිවන් සුව සලසා ළමින් අමෘතවාහී ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාලා සූවිසි අසංඛ්‍යයෙන් 9 කෝටි 60 ලක්ෂයක් දෙන ඒ බුදුබණ අසා සෞකලසුන්නසා අරිහත් මාර්ග ඵලයේ මුදුන්පත් කොට ඇති සතර මඟ ඵල නිවන් සුවය සාක්ෂාත් කරගත්තා. ඒ සරුවඥන් වහන්සේගේ සවිසුද්ධ වූ ශ්‍රී මුඛ පත්මයෙන් දේශනා කරන ලද සීලම බුද්ධ වචනයන් හඳුන්වනවා පරිත්‍රාණ ධර්මයේ කියලා. පරිත්‍රාණ ධර්මයේ නමින් හැඳින්වෙන්නේ සැබවින්ම සර්ව ආරක්ෂාව සැලසෙන බැවිනුයි. එනිසා දැන් ඒ පරිත්‍රාණ ධර්ම දේශනාවක් අද මේ අභිනවයෙන් ඉදිකර ගන්නා ලද ධර්මශාලාවේදී පැයක් දෙකක් පමණ ස්වල්ප වේලාක දේශනාවක් පවත්වන්න මුලින් අරමුණු කළ නමුත් සතර බණවරම නිමවා හෝ දේශනා කරන්න මහා සංගරවන මහත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. එනිසා දැන් මේ රසවිසින්න පින්වත් සෑම දෙනාම ඒ සංඝ රත්නයේ වෙත ගෞරවයෙන් මේ ගාථාව කියා පරිත්‍රාණ ධර්ම දේශනේට ආරාධනා කරන්න. විපත්ති පටිභාය සම්බ සම්පත්ති සිද්ධියා සම්බ දුක්ඛ විනාශාය පරිත්තං බ්‍රූත මංගලං විපත්ති පටිභාය සම්බ සංපත්ති සිද්ධියා සම්බ භය විනාශාය පරිත්තං දුත මංගලං විපත්ති පටිබාහාය සම්ද සංපත්ති සිද්ධියා සම්බරෝධ විනාසාය පරිත්තං භූත මංගලං සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සවිසුද්ධෝ ශ්‍රී සද්ධර්මය ලෞකික වශයෙන්ොත් මෙලව වශයෙන්ොත් සාම්ප්‍රායික පරිලෝක වශයෙන්ොත් සකලාන්තරායේ ਸਰවෝපද්‍රවයන් නිවාරණය කරවා ਸਰවාරක්ෂාව සලසාලන බැවින් පරිත්‍රාණ ධර්ම නමින් හැඳින්වෙනවා පින්නතුනි ලෝතුරා බුදුබාපතා පෙරම් පුරාගෙන යන කාල පරිච්ඡේදයේදී මහා බෝසතාණන් වහන්සේ පුදුම ආශ්චර්ය සිදුවීම් සිද්ධ කළ තේනවා මේ සත්‍යක්‍රියා බලයෙන්. ඒ සත්‍යක්‍රියා තමයි පරිත්‍රාණ ධර්මයේ නමින් හැඳින්වෙන්නේ. වට්ටක පිරිත, මෝර පිරිත, කඳ පිරිත, මච්චරාජ පිරිත මේවා බෝධි සම්භාර පුරණ කාලයේදී සිදු කරන ලද ආරක්ෂක පරිත්‍රාණ ධර්ම දේශනා. මහා බෝසතාණන් වහන්සේ උදිච්ච බ්‍රාහ්මණ වංශ කුලයක ඉපද ත්‍රිවේදයේ පරතරයට උගෙන ගිහි ජීවිතයේ අසාර නිස්සාර බව ආબોධ කරගෙන තවුස් පැවිද්දෙන් පැවිදි වුණා මහා වනාන්තරයකට වැඩම කරලා. එතුමා වෙනුවෙන් තවත් 500කට වැඩි පිරිසක් අනුපැවිදෙන් පැවිදි වුණා. ඒ වනාන්තරයේ ඉන්නවා කාල සර්ප කියන මහා නපුරු නාගයෝ. ඉතින් ඒ තවස් පිරිසටත් තවස් පිරිසට අනුග්‍රහ කරන්න එන යන සදාවතුනටත් ඒ සතුන්ගෙන් බාධාවක් නොවනු පිණිස ඒ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ පිරිතක් දේශනා කළා. ඒ පිරිත හඳුන්වනවා කන්දක පරිත්තම් කියලා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ නම කන්දක. ඒ කන්දක බෝධිසත්වයන් වහන්සේ විසින් භාවිතා කළ බැවින් ඒකට කියනවා කඳ පිරිත කියලා අපි සිංහලෙන්. ඒ පුදුම බලයක් අද දක්වාම පවතිනවා. සර්පයන් දෂ්ට කරන්නේ නැහැ, සතුන් දෂ්ට කරන්නේ මේ පිරිත භාවිතා කරන පන්සිල් රකින්න අයට. එවැගේම සතෙක් දෂ්ට කරන ලබුණා නම් ඒ විෂබස්වන්නත් මේ පිරිත අද දක්වා පිහිට වෙනවා මතු අනාගතයටත් ඒ බලේ පවතිනවා. ආචාර්යයි නේද? ස්වර්ණ මයුර බෝධිසත්ව සිටි කාලයේදී වැඩි પરම්පරා ගණනාවක් තිස්සේ අල්වා ගැනීමට උත්සාහ කළ නමුත් අල්වාගත නොහැකි වුණා ඒ ස්වර්ණමවර බෝධිසත්වයන් වහන්සේ උදේ හවස භාවිතා කරන ආරක්ෂක පිරිත නිසා. ඒ හඳුන්වනවා මෝර පිරිත කියලා. අදත් එහි ආනුභාවයේ තියෙනවා ඒ භාවිතා කරන්න ඕනට කවදාකවත් සතුරු උපද්ද්‍රවයක් එවාගෙම සතුරන් විසින් ග්‍රහණයක් සිදු නොවන බව සඳහන් වෙනවා එවාගෙම කුඩා වටු පැටවක සිටින කාලයේදී විශාල ලැබුගින්නක් උදාපත් වුණා කොසල් ගනවේ වනාන්තරයක මේ කුඩා වටු පැටවාට පියාඹන්න පියාපත් තිබුණේ නැහැ දෙපයින් යන්න දෙපයක් ශක්තිමත්ව තිබුණේ නැහැ මේ කුඩා වටු රට වාගේ මව්පියන් දෙන්නත් වෙනත් පක්ෂේනොත් පියාසල කරලා ගියා මේ ලැබුගින්නට බයේ. දුවන්න පුළුවන් සතුන් දුවන්න පටන් ගත්තා නොහැකි අය ගැලවුගින්නට අහු වුණා. ඒ අතර මේ ජාති ස්මරණඥානියත් ඒ කුඩා වටුපැටවා වශයෙන් සිටේ බෝධිසත්වෝත්තමයන්ට පිහිටා තිබුණ බැවින් අතීත බුදුවරයන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා සත්‍ය ක්‍රියාවක් කළා. අන්න සොලස් ක්‍රියාවක් මානේ ගින්න නිවුණා. සොලස් ක්‍රියාවක් කියන්නේ හක්කර 64ක මානේ. එදා පමණක් නෙමේ කල් පාන්තේ දක්වා ඇතෙන ගින්නක් හට නොගන්නා ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ කල්පස්ථායේ ප්‍රාතිහාර්ය හතරක් තියෙනවා. එයින් එකක් තමයි මේ කුඩා වටුපැටවා සත්‍යක්‍රියා කළ තැන ලැබුගින්න නිවි යාම. ගිනියට නොගන්නා බව. අදත් එහි අනුභව බලේ පවතිනවා. ගින්නෙන් අනතුරක් වන්නේ නැහැ මේ වට්ටක පිළිත භාවිතා කරන ස්ථානවල. ගුරු මරාටේ බෞද්ධයෝ ලැබගිනියට ගන්නා ප්‍රදේශවල දිනපතා මේ පිළිත භාවිතා කරනවා. එතරම් ආරක්ෂාවක් එහි පවතිනවා. එවැගේම මත්ස්‍ය රාගයේ කුසිටි කාලයේදී ජේතවන පොකුණක විශාල නියම් සායකින් ඇල දොළ ලින් පොකුණු වැව් අමුණු හිඳී හිඳී ගියා. කුඩා මත්ස්‍යයන් සතුන්ද ගොදුරු වෙන්න පටන් ගත්තා. මලයට සැඟවී සිටියේ ශරීරයෙන් විශාල ශරීරයක් ඇතිව සිටි කවදාකවත් ඒ ජීවිතේ ප්‍රාණඝාතයක් නොකළ අන් සතෙකුගේ මසක් අනුභව නොකළ මඳ සෙවල් අනුභව කරමින් ජීවත් වූ බෝධිසත්ව මත්ස්‍ය රාජයා මඳ දෙබෑ කරගෙන ආස දෙසට මුහුණලා සත්‍ය ක්‍රියාවක් කළා ඒ මොහොතේදී ධාරා නිපාත වෙහි වැහැලා ඇල දොල යව පොකුණු අමුණු මේ ඔක්කොම පිරීලා ඉතිරිලා ගම් වතුරක් වගේ ජල ධාරාව ඇති වුණා. අදත් එහි අනුභවයේ පවතින නියම් සමයන්හිදී දේවාරාධනා කොට තුන් සූත්‍ර සජ්ජානා කළ වැහි පිරිත නමින් කියවෙන මච්ච රාජ පිරිත සජ්ජානා කිරීමේ අකල් වැහි පවා වහිනවා. ඒතරම් පුදුම ආශ්චර්යයක් අද දක්වා පවතිනවා මච්ච රාජ පිරිතේ. මේ වායෙන් හඳුන්වන්නේ පින්නතුනේ සත්‍යඥා බල මහිමයයි. ඔය වගේම වානර ජාතියේ ඉපදී සිටි බෝසතුන් වහන්සේ ජල රාක්ෂසයෙක් අධිග්‍රහිත විලකින් වතුර බොන්නට ඒ කියන්නේ මේ බතපඳුරේ බටලිය කඩාගෙන පිඹලා ඒ ගැට නැති කළ සත්‍යක්‍රියා බලය එදාට පමණක් නේ කල්පාන්තයේ දක්වා එතන බටපඳුරු වල ගැට නැති බවට ආශ්චර්යයක් පිහිටියා. ඒකත් කල්පස්ථායි ප්‍රාතිහාර්යය. ඔය වගේම කන්න දීපායන බෝධිසත්වයන් වහන්සේ සත්‍යක්‍රියා කළ විෂගෝර නාමයක විසින් දෂ්ට කළ කුඩා දරුවෙකු වහා සූපත් කරන්න සමර්ථ වුණා. මේ වාගේ බෝධිසත්ව චරිත අපමණ තියෙනවා සත්‍යක්‍රියා බලයෙන් සිදු කළ ආචාර්ය දේවල් ගැන. ලෝතුරා බුදුබාටපත් වෙලා මුලින්ම කළ පරිත්‍රාණ ධර්ම දේශනයේ බුදු වීමෙන් දෙවෙනි වසරේදී විශාලා මහනුවරයි පැවැත්තුනි. ඒ තමයි ගාථා 17කින් අපි භාවිතා කරන රතන සූත්‍රාන්ත දේශනේ. කෝටි ලක්ෂයක් සක්වල දෙවියෝ බ්‍රහ්මයෝ යක්ෂයෝ ප්‍රේතයෝ පවා මේක බාර ගන්නවා. ඒ කියන ආනුභාවයේ අසීමිතයි. අනමින කොඩි වෙනාදී පුපුරලා යනවා. එවාගෙම අමනුෂ්‍යයන් කවදාකවත් ඒ පිරිස සත්‍යනා කරන තැනට ලං වන්නේ නැහැ. එවාගේ පුදුම බලයක් එහි තියෙන එදා සරුවක්යන් වහන්සේ පිරිස දේශනා කළ විශාලා මහනුවරදී රෝග බය දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය බය තුනකින් විශාල පීඩාවක් පැවතුනා වූ නගරේ සම්පූර්ණයෙන්ම සාන්තියක් ඇතිවන්නේ මේ පිරිතේ දේශනාවෙන්. එයිම සරුවක්ඥන් වහන්සේ යං කිංචි විත්තං ඉදවා හුරං වා ගාථා මාත්‍රුකා කරනකොට තන් තන් වල සංගමී සිටියේ දුරුදාන්ත අමනුෂ්‍ය සීතියකද පලා ගියා. එපමණක් නේ පිරිත භාවනා මාර්ගයක් වීමෙන් එක එක දවසට 84000 බැගින් අත් දිනක් මුළුල්ලේ විශාල පිරිසක් මාර්ගඵල නිවන් සුවය ද ලැබුවා. මේ වාගේ පරිත්‍රාණ ධර්ම දේශනා රසක් එක්කාසු කළයි මේ සතර බණවර නමින් අද අපට මහ පිරිත් පොත නමින් හැඳින්වෙන්නේ. ඒ මේ මහ පිරිත් පොත විශේෂයෙන්ම විශේෂ අවස්ථාවලදී සත්‍යඥාකට දෙවියන් දෙපින් දෙමින් ආරක්ෂා සලසා ගැනීම බෞද්ධ චාරිත්‍රයක්. ඉතින් මේ අභිනවයෙන් ඉදිකර ගන්නා ලද තවත් ඉදි වෙමින් පවතින මේ ධර්මශාලාව හරියට මවා ගත්තා වාගේ ඊටාම ඉක්මනින් ගොඩනගා ගන්නා ලද්දක්. සැබවින්ම මේක මුල්ගල් තබන්නේ දුනේ පසුගිය අගෝස්තු මාසයේ 25 වෙනිදා. ඒ අතරතේ හෙට දවසේ මෙම ස්ථානයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ප්‍රදේශයේ පවතින බෝධියාන භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය අජාන් ධම්මවංශ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවකට වඩින බැවින් දැනට පවත්නා සීල් ශාලාව ඉඩකඩ මදිකම නිසා මේ ශාලාව වාවාම ගොඩනගන්න සිද්ධ වුණා. මේ ස්ථානයේ මේ තරම් විශාල පිරිසක් රැස් වෙලා ඉන්න පුළුවන් හැටියට දැන් සකස් වෙලා තියෙනවා. සැබවින්ම මේ සඳහා මේ ගොඩනැගිල්ල සැලසුම් කර දුන්න විදාන පත්න මහත්මයා කොළඹ සිට ආදැවිලා බොහෝම සන්තෝෂ වුණා. ඉතින් ඒ එතුමා ඉදිරිපත් කළ මේ සැලැස්ම නිසියාකාර ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වුණේ මෙම ස්ථානයේ හැම කටයුත්තක් ගැන සොයා බලන පෝజ్య අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ අධීක්ෂණය යටතේ අපේ විශාල පිරිසක් බාසුන් නැහැලා විශාල කණ්ඩායමක් එවාගේම සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා රැ තිස්සේ මුළු සරුව රාත්‍රිකවත් වෙහෙස වෙමින් මේ ස්ථානයේ මෙතෙක් ඉක්මනින්ම ගොඩනගා ගන්න සමත් වුණා. ඉදිරියට තා මේ ස්ථානයේ අංග සම්පූර්ණව සම්පූර්ණ වේලාවේදී නැවතත් පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වලා ආරක්ෂාව සැලසන්නේ මේ ස්ථානයේට පිය නඟන පියවර තබන හැම දිනාටම තබන තබන පියවරක් ගානේ කායික මානසික සැනසෙල්ලේ ධර්මාඥාන භාවනාඥාන ප්‍රතිපත්තිඥාන පුරා ගන්නට ජය භූමියක්ම වේවා ශේම භූමියක්ම වේවා කියන මේ මෛත්‍රී ප්‍රාර්ථනාව වෙනුයි ඒ නිසා මේ වෙනුවෙන් විශාල ධනයක් වැය කළ ධනවතුන් ඉන්නවා. තවත් ඉදිරියට මේක තවත් ධනෙ වියදම් කළ වැඩ කරන්න පින්නතුන් ඉන්නවා. ඒ ධනෙ වැය කළා වූ සියලුම සත්පුරුෂ පරිත්‍යාගශීලී සෑම දෙනාටත් මේ සැලසුමකට දුන්නේ පින්වත් විදාන පතරණ ඉංජිනේරු මහත්මාණන්ටත් විශේෂයෙන් මේ සඳහා අධීක්ෂණයේදී හැම දිනාට උපදෙස් දෙමින් ක්‍රියාත්මකව කරවල ක්‍රියාසමුභාවට පමුණවා දුන්න පූජ්‍ය අහුලමී අරියනන්ද ස්වාමින් වහන්සේටත් උන්වහන්සේ ලෙඩ ගානේ ගිලන් ගානේ ඉඳගෙනත් මේවා වැඩ කෙරේ පුදුම ගෞරවයකින් බලවත් අදිෂ්ඨානයකින් අයාගේ මේ වැළේ ඉන සීලෝම සම්බුත් මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා රෑදාවල් මහන්සි වෙමින් මේ කටයුතු වලට අනුග්‍රහ දක්වුවා අපිත් දැක්කා මේ කරන වැඩසටහන ඒ විදිහේ උත්සාහයෙන් හැමදෙනාම යෙදුණා ඒ සීල දෙනාටත් මේවාට ද්‍රව්‍ය සපයමින් යාන වාහන සපයමින් එවාගෙම අවශ්‍ය අවශ්‍ය දේ ජලය සපයමින් එවාගෙම වැලි ගල් ගඩොල් සිමෙන්ති මේවා සපයමින් දවස සපයමින් විශාල අනුග්‍රහ සැලසූ පින්තුම් ප්‍රීසක් ඉන්නවා ඒ සෑම දිනකටමත් අද මේ මොහොතේදී නවම්පුර පසළොස්වක් හෝදාස සීල භාවනා පිළිවෙතේදී සිටිමේ ශිල්පිරිසේ සෑම දිනකටමත් දානෝපස්ථාන සඳහා පැමිණ සිටින ඒ දාන දායක පින්වත් සීලම දෙනාටම එවාගෙම මෙම යෝගාශ්‍රමයේ කියන්නේ ආරණ්‍ය සේනාසනයේහි ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිති වාර දෙකක් කියනවා ඒ සමිතිය දෙකේම සීල නිර්ධාරි මණ්ඩලයට සමාජික පිරිසටත් විශේෂයෙන් මේ සඳහා රැඳවල් මහන්සි වුණා වියදකෝන් දිසානායක මහත්මයා පුදුම විදිහේ මහන්සි වුණා එතුමා නණ්ඩත් ඒ පවුලේ සැමට එවාගේ අනේක මේක ඉතා ඉක්මනින් මුදුන්පත් වේවා කියලා හිතින් හෝ ආශිර්වාද කළ සතුටෝ සීලම දෙනාටම ආස පුරා ඉන්න දෙවි දේවතා මඬුල්ලට චිත්ත ප්‍රසාදේශ ආරක්ෂා පිණිස මේ පවත්වනු ලබන පරිත්‍රාණ ධර්ම දේශනා උපනිශ්‍රේ වේවා උපකාර වේවා ආරක්ෂාවක් වේවා පිහිටක් වේවා කියලා අපි මෛත්‍රී කරනවා එනිසා දැන් පරිත්‍රාණ ධර්ම දේශනේ ආරම්භ කරන්න අපි ඊටාම කරුණාවෙන් සංඝ රත්නයට ආරාධනා කරනවා මා ප්‍රමිනියේ පෙනී හිටින්ද පමණයි මම මෛත්‍රියෙන් බුදු ගුණ ආවර්ජන කළා ආශිර්වාද කළා මහා සංඝ රත්නයේ ආරාධනේ බාර දෙනවා තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර පූජාවේ සිට බෝධි මණ්ඩලයේ තෙක් පුරණ ලද සීමිත බුද්ධ කාලික ධර්මයන්ගේ අනුභව මහිමයෙන්ද බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන සතර ඵලඥාන නවරහදී බුද්ධ ගුණානුභව බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්බිදා ඥාන සම්විද බුද්ධ ධර්ම සත්‍ය විඥා ධර්ම බලයෙන්ද සුද්ධ සමුද්ධඥාන සෝලස මහා ඥානස්ථාන සාමේනික බුද්ධ ගුණේ කුන්විසි ප්‍රතිවේක්ෂා ඥාන සමත්‍රිංසත් පාරමිතා ඥාන බලයෙන්ද සත්‍යස් බෝධිපාක්ෂික ධර්මඥාන සත්‍ය සම ධර්මඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්මඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සමසතලෙස් කර්මස්ථාන ඥාන චත්තාලීසාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද චතුචත්තාලීසති ඥාන වස්තු සමපනස්සුදී අව්‍යේ ඥානානුභා බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලයෙන්ද තෙසත්ත්‍ය ඥාන සත්‍යත්‍ය ඥාන බලයෙන්ද චතුවීසති කෝටි සතසාසර සංඛාත සමාපatti සංචාර කාර්යස්ඵල වජ්‍රඥාන බලයෙන්ද අනන්තන සමන්වාගත සමන්ත ප ဋ ාණ මහා ප්‍රකරණ විෂයන්තරගත ගාම්භීර ඥාන බලයෙන්ද ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසියානුසයේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාරය ඥාන මහා කරුණා සමාපatti ඥාන බලයෙන්ද සරුවඥතා ඥාන අනාවරණ ඥාන බලයෙන්ද සුවාසුදාස ධර්මස්කන්ධ බලයෙන්ද නව පිරිතේ ආනුභා බල මහිමයෙන්ද විජයා ශ්‍රී බෝධි රාජානන් වහන්සේගේ ආනුභා බලයෙන්ද සතර දලදා වහන්සේගේ ආනුභා බලයෙන්ද දෙනමක් වූ අකුධාතුන් වහන්සේගේ ආනුභා බලයෙන්ද ලලාට ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද කේශ ධාතුන් වහන්සේගේ ආනුභාව බලෙ මහිමයෙන්ද අෂ්ඨද්‍රෝණියක් සොලොස් නැලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේගේ ආනුභාව බල මහිමයෙන්ද සාරා සංකේය කල්පලක්ෂේ පුරා පාල වූ තණ්හංකර මේධංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවක සෝබිතේ අනුමදස්සී පදුම නාරද පදුමුත්තර සුමේද සුජාත පියදස්සී අත්ථදස්සී ධම්මදස්සී චිද්දත තිස්ස පුස්ස විපස්සී සිකීවස භූක කුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම නම් වූ අටවිසි බුදුරයන් වහන්සේගේ අනුභව බල මහිමයෙන්ද සොලසා සංකේය කල්පලක්ෂේ පුරා පාල වූ පංලක්ෂ 12000ක් සරුවක්ඥන් වහන්සේ ඥානුභාබල මහිමයෙන්ද ඈතාපීතේ පාල වූ අනන්ත සරුවක්ඥන් වහන්සේලාගේ ආනුභාබලයෙන්ද මතු අනාගතේ පහළවන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇතී අතීත අනාගත වර්තමාන කාලත්‍රේ වර්කේ අනන්ත අපරිමාණ සරුවක්ඥන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද රත්නත්‍රේ සතු අතුතුන් සූවිසි මහා ගුණානුභාව බලයෙන්ද කෝටි ලක්ෂයක් අනසක පවත්නා වූ රතන සූත්‍රාන්ත දේශනාවේ අනුභවබල මහිමෙන්දේ මේ පරිත්‍රාණ ධර්ම දේශනේ පවත්වනු ලබන මහා සංඝරුවන පෙද මේ දේශනයේ සවන් දෙන පින්වත් ඔබ සෑම දිනාටද මේ ගොන්නැගිල්ලටද මේ භූමියටද මේ අවට පරිසරයටද මේ සඳහා ධනේ ශ්‍රමේ කාලය වැය කළා වූ සිළු දෙනාටද මේ කටයුතු නිර්මාණය සඳහා දිවා රාත්‍රී දෙකේ දුන බාසුන් නැලාටද සැලසුම් කළ පින්නතුනේද මේ ස්ථානයේත වැඩම කරන අජාන් බ්‍රහ්ම වංශෝ ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ පිරිසටද මේ ස්ථානයේ ධර්ම ශ්‍රවණේ සඳහා පැමිණෙන සිළු දෙනාටද මෙම ස්ථානයේ සීල භාවනා පිළිවෙත් කරුන් ලබන ශීලමදිනාටද ආරණ්‍ය වාසී සීල සංඝ පිරිසට ආයන යන දායක කාර්යකාදී සැමටද නා වේනාරණ්‍යස්ත ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ සීලම නිලධාරී මඬුල්ල හා සමාජික පිරිසේ සෑම දිනාටද වර්ෂයක් පුරා ලංකාවේ නානා දිසා භාගයෙන් පැමිණ සිව්පසෙන් අප උපස්ථාන කරන සීලම දායක කාර්යකාදී සැමටද සෙතක් සාන්තියක් යාපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අනවිනේ කොට වින බන්ධන ඇස්වා කටවා හෝවා අඬවා ආලාභ අයසෙනින්දා පාස දුක් වේදා සියල්ල හිරුදු තුඳුරු සේවිත විද්වාසනේ වේවා මෙහිලා සබන පියවරක් පාසා ගලන හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා රක්නත්‍රේ සතු සූවිසි මා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව සමට පිහිට වේවා රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියා උදවලින් මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් මැසි මඳුරු අංගෙන් අවැසි සුලං විස කුරු සර්පාදීන්ගෙන් වාතෙන් පිටෙන් සෙමින් තුන්දසින් රාග ද්වේෂ මෝහ ආදී උපක්ලේශයන්ගෙන් උපපීල කුපච්ඡේද කකුසල විපාක වාරයේ කිනිදු බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝත් ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් විපත සිහිනකින් වත්නම වේවා කායික මානසික කනසිල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා සමත භාවනා විපස්සනා භාවනා බිහෘදීටපත් වේවා ගුණයෙන් නුවණෙන් ධනයෙන් ධාන්‍යය යසයෙන් ඓශ්වර්යයෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් සුතෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියෙන් ඔත්තප්පයෙන් භවසුතතාවයෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් සූභම වේරණේ සතර සංග්‍රහවත්වෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් සෑම දෙනා පෙරපස සඳක් මෙන් දිනෙන් දින දියුණුවෙන් දියුණුවටපත් වේවා කිංකාමානී කරට්නේකින් කල්පරෝක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පසළොස්වක් බොහෝ දවසේ උදාවන සොළොස් කලාවෙන් පිරිපුන් පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුව පැතූසේ පිරී ඉතිරි ශාස්ත්‍රීක වේ මුඳුන්පත් වේවා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ පුරමින් වින්සත් සතවර්ෂාධික කාලයක් නිවන් මඟ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් සැමට දීර්ඝාමසත් වේවා නව වාරයක් සම්බුදු සසුනට පූජාව ශ්‍රී ලංකාද්වීප ධර්ණී තලේ අන්‍යාගම් බලවේග මිසදුට බලවේග ධර්ම බලවේග මිත්‍යා බලවේග දෙමළ කැතලික් මුස්ලිම් මිෂනාරී මූලධර්ම බලවේග ශ්‍රී ලංකා ධර්ණී තලෙන් ඉවත් වේවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන ශීලම ජනාධිපතිතුමා නම් ප්‍රධාන මැති ඇමතිවරුන් සහිත පාලක පිරිසටද ත්‍රිදා මුදා පොලිස් දෙපාර්තමේන්තුව සහිත සියලු ආරක්ෂක අංශවල සමටද ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා දැනට පවත්නා භීෂණ යුද්ධ කලකෝලාල නිමාවට පත් ශ්‍රී ලංකාව ඒකීය ධර්ම රාජ්‍යයක් එවාගේම විජේ භූමියක් බාටපත් වේවා සම්බුද්ධ ශාසනය පවත්නාතුරු ශ්‍රී ලංකාව 100% බෞද්ධයන්ගේ ජය භූමියක්ම වේවා දෙමළ කැතලික් මුස්ලිම් මිෂනාරී මූලධර්මවාදී බලව ඇති සියලු දෙනා සබෑ සම්මාදිට්ඨික බෞද්ධයන් වාට පැමිණ යහතින් සාමී සමාදානෙන් වෙසෙත්වා නොයසේනම් ලෝතුරා සරුවක්ඥන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා දීප ගමනේදී අච්ඡන්දිකා භව්‍ය යක්ෂසේනාව ලක්දිවට වඩා සැප විහරණයෙන් ජීවත් වීම පිණිස ගිනි දිවෙන් යමන් ලක්දාසේ ඉවිරුද්ධවාදික <clears throat> අබෞද්ධ ජනතාව සතුරු සිතින් ඊට වඩා සැපවත් රටවලට මාරු වෙලා ශ්‍රී ලංකාව බෞද්ධයනට ශේම භූමියක් ධර්මාද්වීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජේ භූමියක් සුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සුවිසුද්ධ භූමියක් ධර්ම භූමියක් බාටපත් සර්ව ආරක්ෂාව සැලසේවා ශ්‍රී ලංකාවතේ බුරුම රට මූලමියෙන් මූදෝන් ප්‍රදේශ අතර පිහිටි පාවචිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථානාධිපතිමා හිමියන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ආයුෂයෙන් වර්ණෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා දැනට මේ ස්ථානයේ ඊ타මත්ම විවේකයේ වඩන පිළිවෙත් මඟ ਸਰවාකාරයෙන් මුදුන් පමුණවා ගැනීමට කාය ශක්තිය නිරෝගී සුව දීර්ඝවස වර්ධනේ වේවා ශ්‍රී ලංකාව ඈතාතියතෙන් මෙම නැවත නැවත ධානා විඥා මාර්ගඵලා බිතුමන්ගෙන් බබලීමටපත් වේවා අපි සෑම දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන් ප්‍රත්‍ය දෙලෝ ජයගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ සදාකාලිකව නිවී සැනසේ පැමිණවදාලා වූ අජනාමද ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසද පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආශිර්වාදේ රත්නත්‍රේ ආශිර්වාදේ හේතු වේවා වාසනාවේ වාක්‍යා චිත්ත ප්‍රසාදයෙන් යුක්ත පරිත්‍රාණ ධර්ම දේශනයේ සාවධාවන සවන් විය යුතුය